සාමාන්‍යයෙන් දවස් 7ක් 10ක් විතර කාලයක් තියෙන්නේ. ඉතින් හොඳ වෙලා යනවා. හැබැයි සමහර අයට බලාපොරොත්තු ඉතා සුළු ප්‍රතිශතයකට 1%ක් වටනේ. ඒක ඔන්න නියුමෝනියා වගේ තත්ත්වයක් එන්න පුළුවන්. ඒක එන්න පුළුවන් ඕනෑම වෛරසයකදී. ඕනෑම ප්‍රසන්න ආසාදනයක් නියුමෝනියා තත්ත්වයට දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒකයි මඩරේ කියන්නේ. ලම්බුවනේ උණ ඉන්දිශාව කැස්ස සෝතෝ දුකේ අපහසුව වගේ රෝග ලක්ෂණික කුංචි ළමයිට වම්මණය ඒතකොට ඒ වගේම පාචනය වගේ ටිකක් ඊළඟට හුස්ම ගැනීමේ අපහසුතාවය පපුවේ සැදල් ගැටිය එතකොට මොනියා වගේ තත්ත්වයන්ට එන්න පුළුවන්. එතකොට එතන පද්ධතියට වැටියෙන් ගැනීම විදිහේ රෝග ලක්ෂණ මතුවෙනවා නම් ඒ කියන්නේ රෝහල්ගත වෙන්න ඕනි. රෝහල්ගත වෙලා වෛද්‍ය උපදෙස් ගන්න අවශ්‍යයි.